ඉන්දික මහත්මයාට තව ප්‍රශ්නයක් තියෙද? එහෙම අපේ හඳුරන්නේ අර චන්ද්‍රමිල හඳුරන්ගේ පොතේ අර තියෙන තියෙනවා එක තැනක අර පරමාණුවේ රූප කලාප රාශියක් තියෙනවා කියලා එතකොට අපේ හැමදෙරනේ එතකොට අර දැන් සාමාන්‍යයෙන් අපි මේ විද්‍යාවේදී පිළිගන්නේ පරමාණුව තමයි කුඩාම බෙදිය හැකි මේක දැන් අර උපපරමාණු කංශ වලට බෙදිලා තියෙනවා එතකොට ආපු යාම්තුරනේ ඒ අර ඒ දෙක මොඩල් දෙකක්නේ කියන ආකෘති දෙකක්නේ. ඒ දෙක අතර මොන හරි සම්බන්ධයක් ගැන අපේ චන්ද්‍රවිමල ආම්තුර හරි තේරවාදී හරි ඔය එතනින් එහාට දක්වලා තියෙනවද අපේ ආම්තුරනේ කොහොමද ඔය දෙක? මෙහෙමයි ඉතින් දැන් භෞතික විද්‍යාව ඒගොල්ලෝ හොයාගන්න ප්‍රමාණයත් එක්කනේ ඒගොල්ලෝ ලෝකෙට දේවල් හෙලි කරන්නේ. ඊට තව ටිකක් එහාට හොයා ගන්නකොට නෑ මේක මෙහෙමත් වෙනවා කියලා කියනවා. ඉතින් බුදුදහමේ කියවෙන අවසාන බෙදීම තමයි මේ පරමාර්ථ කියන බෙදීම. ආ ඊට එහා බෙදන්න බෑ. දැන් භෞතික විද්‍යාවේ පරම අණු කියලා කිව්වට ඒක ආයේ වෙනස් වුණානේ. ඉතින් බුදුදහමේ එහෙම බෙදාගෙන බෙදාගෙන අන්තිමට පෙන්නන අංශුව හෝ අණුව තමයි මේ පරමාර්ථ ධර්ම කියලා කියන්නේ. ඉතින් එතන කොටස් දෙකක් තියෙනවා නාම ධර්ම සහ රූප ධර්ම. දැන් මේගොල්ලෝ කතා කරන රූප කොටස ගැන විතරනේ ඒකනේ ඒකට භෞතික විද්‍යාව කියන්නේ. එතකොට ඒ නිසා එතන අසම්පූර්ණයි. ඉතින් ඒකට මේ මනස ක්‍රියාත්මක වෙන ආකාරයත් හඳුනාගත්තාම තව ගොඩාක් දේවල් වෙනස් වෙන්න පුළුවන් භෞතික විද්‍යාව තුළ. එතකොට ඒක ඇත්තනම් භෞතික විද්‍යාව කියන සීමාවෙන් ඔබට එයා යුතුයි. හැබෑවට යථාර්ථය දකිනවා. ඉතින් ඒ කොටසක් විතරක් අරගෙන ඒකෙත් කොටසක් විතරක් දැකීම තුළ තමයි අර අර්බුද ටික නිර්මාණය වෙලා තින්නේ සහ ඒගොල්ලෝ මුලින් කියපුවා පස්සේ වෙනස් කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඒගොල්ලන්ගේ સિદ્ધාන්තයෙන් එක ධර්මතාවයක් හැටියට දැන් ඒගොල්ලෝ ඒක හඳුනගෙන තියෙනවනේ ඒ වෙනස් කරන්න පුළුවන් බව තමයි විද්‍යාව කියලා ඒක තමන්ගේ වාසියට අරගෙන <laughs> තියෙනවනේ. ඒ කියන්නේ මුලින් කියපුවා වෙනස් වෙනකොට වෙන කියන්න දෙයක් නැහැ. මේ බුදුදහමේ මේකක් නෑ වෙනස් වීම කියන එක අනිත්‍ය ධර්මය කියන එක ධර්මතාවයන්ගේ ලක්ෂණය. හැබැයි ඒකේ බෙදලා බෙදලා අවසානට දක්වලා තියෙන මේ ස්වභාවය. ඒතකොට මේ මේ මේවා ඊටාම සූක්ෂම නිසා ඒවැ යම් යම් ස්තරයන් තමයි අපට ඉන්ද්‍රයන්ට හෝ උපකරණ වලට ගෝචර වෙන්නේ. එතකොට මේ එක රූප කලාපයක් කාටවත් හරියට හොයාගන්න කවද පුළුවන් වෙයිද දන්නේ. හැබැයි රූප කලාප ගොඩක් ඒකරාශී වෙලා තියෙන తত্ত্বය යම් යම් ඉන්ද්‍රයන්ට යම් යම් උපකරණ වලට ගෝචර වෙන්න පුළුවන්. ඒවා අනුව තමයි ඒගොල්ලෝ යම් යම් මත ප්‍රකාශ කරන්නේ. දැන් අපි හිතමු ඉලෙක්ට්‍රෝනය ගත්තාම ඒක අතිශය ඒක කොතන තියෙනවද හොයන්න බෑ ස්ථාවර නෑ මෙතන තියෙන්න පුළුවන් අතන තියෙන්න පුළුවන් නිශ්චිත තැනක් පෙන්වන්න බෑ කොහොමම කියනවනේ එතකොට ඒ ඒ කියන ඉලෙක්ට්‍රෝනය කියන එක ඇතුළෙත් තව බොහෝ රූප කලාප තියෙන්න පුළුවන් බුදුදහමේ කියන ක්‍රමයට අනුව. හැබැයි ඉතින් ඒවා අද කාලේ තවම හෙලි කරගෙන නැති නිසා කොහොමද කියලා භෞතික විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි වෙන්න පුළුවන්. තව ඉදිරියේදී සමහරට ඊට වඩා වෙනස් සොයා ගැනීම කරන්න පුළුවන්. එහෙමයි පහඳුරන්නේ. ඒ කියන්නේ මෙතන මට තේරෙන විදිහට අර අතෙන්දි පරමාණු කියලා හිතාගෙන හිටියට මෙතන රූප කලාපය තමයි ඇත්තටම ඒ වගේ දෙයක් තමයි පරමාණු කියලා ගන්න වෙන්නේ නේද අපේ අඳුරනේ පේන විදිහට පරම අණුව කියලා කියනවා නම් කිව හැක්කේ රූප කලාපයකටයි එතකොට ඒ රූප කලාපය තවත් බෙදෙනවා රූපවලට හැබැයි ඒවා වෙන් කරන්න බෑ වයකට එකක් ඒකාබද්ධව තියෙන නිසා අණුවක් හැටියට ගන්නවා නම් රූප කලාපය තමයි බුදුදහමේ හැටියට පරම අණුව කියලා කියන්නට වටින්නේ හැබැයි ඉතින් භෞතික විද්‍යාවේ ඒගොල්ලෝ හොයා ගන්න හොයා ගන්න ප්‍රමාණයත් එක්කලා ඉදිරියට යන නිසා ඒවට ඉතින් එක නම් කියමින් ඉස්සරහට යනවා. එහෙම අපේ හොඳට උපන්සර බොහොම පිං පැහැදිලි කිරීමට අවසරයි. තිරුවන් සරණයි.